සවෙන කාලෝ අයං බදන්තා ධම්මස් සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං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 ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු නමෝ තස්ස භගවතෝ අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස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 තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු දසකෝ පනිමානිසාරි පුත්ත තථාගතස්ස තථාගත බලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ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 උතුම් පරමාර්ථයේ ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පිනතුනි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය යම් කෙනෙක් ලෝක සත්‍යය පිළිබඳව දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ධර්මය දානය කරවන්නේ නම් ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරලා දක්වන්න බැරි අසීමාන්තික ආනිසංස සහිත ශ්‍රේෂ්ඨතර වූ දානමය පින්කම. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක මධ්‍යම රාත්‍රියේ විශාල දේව පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. ස්වාමීනි අවුරුදු 12ක් තිස්සේ මේ දෙව් පිරිස සක්වලින් සක්වල දෙව්ලවින් දෙව්ලව සැරිසරමින් මේ ප්‍රශ්න හතරට උත්තර හොයනවා. නමුත් පිළිතුරු හම්බ වුණේ නැහැ. නැවත ඇවිල්ලා මගෙන් ඇහුවට පස්සේ මම මේ පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟට එක්කගෙන ආවා. ස්වාමීනි මේ පිරිසගේ මේ ප්‍රශ්නවලට විසඳුමක් හොයාගන්න. එහෙම සඳහන් කළ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රශ්න හතර ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්න හතරේ පළවෙනි එක තමයි ස්වාමීනි මේ ලෝකයේ තියෙන මේ දානයන් සියලුම දාන මේ සියලුම දානයන් අභිභවනය කරපු මහත්ඵල මහානිසංසදායක එකම දාණය මොකක්ද කියලා හුවා. ඒට බුදුරජාණන් වහන්සේ ලබලා දුන්න පිළිතුර තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලුම දානයන් දිනනවා තථාගත ශ්‍රී සද්ධර්ම දාණය. එhmenan මේ පින්වත් පිරිස මේ සිදු කරගනු ලබන්නේ ඒ මහානිසංසදායක වූ සද්ධර්ම දානමය පින්කමයි. මේ මැදිරියට රැස් කරවාගත්ත මේ පිරිසට පමණක් සද්ධර්මයේ දානය කරනවා නෙවෙයි සද්ධර්මයට කැමති ලංකා වාසී ලෝක වාසී සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දානය කරවන්න කටයුතු සංවිධානය කළා බෞද්ධ රූප වාහිනී මාධ්‍ය ඔස්සේ ඒ නිසා විශාල පිරිසකට යහපතක් සිදු කරනවා සද්ධර්ම ශ්‍රවණය කරන අයටත් අප්‍රමාණ යහපතක් ජීවිතයට ළඟා කරගන්න පුළුවන් මනාව සද්ධර්ම ශ්‍රවණය කළොත් ඒ තම තමන් කරගන්න දෙයක්. නමුත් අපි කල්යාණ මිත්‍රත්වයෙන් ලෝකයට ධර්මය දානය කරවන්න කටයුතු සංවිධානය කළා. පින්නතේ අදින් ආරම්භ වෙන මේ ධර්මදේශනා පින්කම ඉදිරියට ධර්මදේශනා මාලාවක් හැටියට පැවතීගෙන යන ධර්මදේශනා සමුදායක්. ඒ නිසා තරමක් දීර්ඝ සූත්‍රය මේ ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරන්නයි තීරණය කළේ. එහෙම වෙනකොට එක දේශනාවක් ඇතුලේ ඒ දේශනාව සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ නැහැ. එක කොටසක් අද සාකච්ඡා කරලා ඊළඟ කොටස ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක් හැටියට තමයි පැවැත්වෙන්නේ. ඒ ධර්ම දේශනා මාලාවේ ආරම්භක ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මේ පිරිස බොහෝම වාග්ය සම්පන්න වෙච්ච පිරිසක්. ඒ නිසා අද අපි මේ දේශනා මාලාවේ ඉස්සරලාම සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ මහා සීහනාද සූත්‍රය. භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදය. මේ සීහනාද සූත්‍ර දේශනාවේ එක කොටසක් විතරයි. මොකද මේ මහා සීහනාද සූත්‍රය බොහොම දිග සූත්‍රයක්. තාම දිගයි. ඒ නිසා මේ සූත්‍රෙන් කොටසක් තමයි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න බලාපොරොත්තු වෙන ශ්‍රාවකයන්ගේ බුද්ධ ගෞරවයේ ශ්‍රද්ධාව තව තවත් ඉහළ යන්න මේ කාරණා ටික ඉතාම වටිනවා. මේ සූත්‍රයේම වටිනවා. නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා හඳුනා ගන්න අවශ්‍ය සුවිශේෂී කරුණු 10ක් තියෙනවා. ඒ කරුණු 10 තමයි අපි සාකච්ඡා කරන්නේ මේ දේශනා මාලාව ආරම්භ කරමින්. මුලින් සඳහන් කළා මේ සූත්‍රය පටන් ගන්න තියෙන හැටි මේ කරුණු ටික. දසකෝ පරිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ පාසබං තානං පටිජානාති පරිශාසු සිංහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්ති සරියත් මහරහතන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ විශාල පිරිසක් ඉදිරියේ මහා සිංහනාද සූත්‍රය දේශනා කළේ මේ සූත්‍රය දේශනා කරන්න හේතු වෙච්ච නිදාන කතාවක් තියෙනවා ඒ නිදාන කතාව අපි බොහෝම කෙටියෙන් සඳහන් කළොත් ලිච්ඡවි පුත්‍රයෙක් ඒ කියන්නේ විශාලා මහනුවර වැසියෙක් ලිච්ඡවි රාජකුමාරයෙක් ශාසනය පැවිදිගත වුණා සුණක්කත්ත කියලා. මේ සුණක්කත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක භික්ෂුවක් හැටියටත් කාලයක් කටයුතු කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායක වෙන්න කලින්. මෙහෙම කටයුතු කරන අතර මේ සුණක්කත් භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන දේශ වැඩුවා. දැන් දේශ ලැබුණා. දැන් දෙවිවරු දිව්‍ය ලෝක, දිව්‍ය විමාන, ඒගොල්ලෝ කරන වැඩ, ඒගොල්ලන්ගේ සැප සම්පත් මේ ඔක්කොම දේවල් උන්වහන්සේට මේ දේශ නිසා පේනවා. දෙවියෝ කතා බහ කරනවත් පේනවා. ඒ වුණාට ඇහෙන්නේ නැහැ. කරන වැඩයි කතා බහ කරනවායි මේ කට තොල කට හොලවනවා පේනවා මිසක් කියන දේවල් ඇහෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා දිබ්බ සෝත වඩන්න ඕනේ. එතකොට දෙවියන් කියන දේවලුත් මට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දිබ්බ සෝත වඩන්න කමටහන් ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ දිබ්බ සෝත වඩන්න උන්වහන්සේට කමටහන් දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කමටහනක් නොදෙන්නේ ඒ පුජ්‍යලයට ඒක හරියන්නේ නැති බව දැනගෙන. නමුත් මේ වික්ෂුන් වහන්සේ ඒකට කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කමනාප වුණා. ගිහි වුණා. ගිහිලා බුදුරජාණන් වහන්සේට බැන බැන තැන තැන ඇවිල්ලා. ඇයි මමත් රාජකුමාරයෙක්. මමත් රාජවංශී. බුදුරජාණන් වහන්සේත් රාජකුමාරයෙක්. බුදුරජාණන් වහන්සේත් රාජවංශයේ උසස් වංශයේ මමත් උසස් වංශයේ. දැන් මට දිවස තියෙනවා. මට දිව්‍යමය කන වඩන්න, දිබ්බසෝත වඩන්න කමටහන් ඉල්ලහම දුන්නේ නැත්තේ මට දිබ්බසෝත ලැබුණා නම් මමත් බුදුරජාණන් වහන්සේත් සමාන වෙනවා. අන්න ඒ නිසා තමයි මට කමට හඳුන්නේ නැති කියලා චෝදනා කර කර ඇවිද්දා. නමුත් මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේට සමාන වෙන්න කාටවත් බැරිද පුළුවන්ද කියන කාරණාව ලෝකයට දේශනා කරන්න තමයි මේ මහා සිංහනාද සූත්‍රය දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ නම් කවුද කියන කාරණාව පැහැදිලි කරන්නයි. නිසාරේත් මහරහතන් වහන්සේ ඇතුළු විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ සරියුත් මහරහතන් වහන්සේටයි. ඒකයි සඳහන් කළේ දසකෝ පරිමානි සාරිපුත්‍ර තථාගතස්ස තථාගත බලහන් සාරිපුත්‍රයන් වහන්සේ ආමන්ත්‍රණය කරලා සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ බල 10ක් තියෙනවා යම් බලයකින් සමන්විත තථාගතයන් වහන්සේ ආසබං තානං පටිජානාති ඊටාම ශ්‍රේෂ්ඨ ස්ථානයේ ප්‍රතිඥා කරනවද තමන් ශ්‍රේෂ්ඨත්වයට පැමිණි නිසා කියලා ප්‍රකාශ කරනවා. ඊටාම ශ්‍රේෂ්ඨ ස්ථානයක් පිළිබඳව සඳහන් කරනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ එතෙන්ට පැමිණි නිසායි කියලා සඳහන් කරනවා. පරිසාස සීහනාදන් නදති එහෙම ශ්‍රේෂ්ඨත්වයට පැමිණිලා පිරිස් නැද තථාගතයන් වහන්සේ සිංහනාද කරනවද බ්‍රහ්මචක්කම් පවත්තති අති උතුම් වූ බ්‍රහ්මචක්‍රේ පවත්වනවද කියලා සඳහන් කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී වූ බල 10ක් තියෙනවා. ඒකයි සඳහන් කරන්නේ දසකෝ පණිමානි සාරිපුත්‍ර තථාගතස්ස තථාගත බලන්නේ. සුවිශේෂී බල 10ක් දරණා බුදුරජාණන් වහන්සේ ඒ බල 10 මේ ලෝකේ කාටවත් මේ ලෝකේ කිසිම කෙනෙකුට නැහැ. ඊට වඩා උසස් භාවයක් තියෙන කෙනෙක් කවදාවත් ලෝකේ පහළ වෙන්නේ පහළ වෙන්නේ නැහැ. සමානෙක් පහළ වෙනවා. සමානෙක් පහළ වෙන්න පුළුවන්. කවුද ඒ සමානයා? ඒ කියන්නේ සුනක්කත් භික්ෂුව වගේ අයට සමාන වෙන්න පුළුවන්ද? නැහැ. සමානෙක් වෙනවා නම් තවත් ලෞතුරා බුදු කෙනෙක්ම විතරයි ඊට මෙහා නම් කිසි කෙනෙකුට සමාන වෙන්න සමාන වෙන්න තබා ආසන්නයටවත් ළඟා වෙන්න බැරුව යනවා. ඊට අනන් වහන්සේ මේ තථාගත බල 10කට පැමිණිලා තමයි මේ ආසබන් තානං පටිජානාති උතුම්ම තැනට පැමිණියා කියන කාරණාව තමයි ආසබන් තානං පටිජානාති කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ ආසබ කියන වචනේ තේරුම මෙතන මෙහෙම විස්තර කරන්න ඕනේ. ඒ වෙනසන අහලා තියෙන වචනයක් ඍෂභ කියලා. මතකද අපි ඍෂභ කියලා වචනයක් අහුවා. ගෞරව පිළිබඳව සඳහන් කරනකොට කාටද ඍෂභයා කියලා කියන්නේ? මේ විශාල ගව ගණයා නිරන්තරයෙන් බලා ගන්න අතීතයේ විශාල ගවපට්ටි. ඒ කියන්නේ මේ ගවපට්ටියක ගල් ලක්ෂ ගණන් ඉන්නවා. එහෙම ගවපට්ටි වලින් කරගත්ත පරීක්ෂණ වලින් හොයාගත්ත තොරතුරු මේ. වෘෂභ කියලා කියන්නේ ගවයෝ 100කට නායකත්වයේ දරන කෙනාට තමයි වෘෂභයා කියලා කියන්නේ. ගව 100කට නායකයා. තව එක්කෙනෙක් ඉන්නවා වසභ කියලා. වසභ කියන්නේ ගවයෝ 1000කට විතර නායකත්වයේ දරන කෙනා. තව එක්කෙනෙක් ඉන්නවා නිසභ කියලා. නිසභ කියලා කියන්නේ ලෝක ධාතුවේ යම් ප්‍රමාණයකට ගවයෝ ඉන්නවද ඒ සියලුම ගවයන්ගේ නායකයා වෘෂභ කියන්නේ 100ක නායකයා වසභ කියන්නේ 1000ක නායකයා ඍෂභ කියන්නේ කොයිතරම් ගවයෝ ඉන්නවද මේ මුළු ගව ප්‍රමාණයටම නායකත්වය දරන කෙනා නිසබ එතකොට මෙතන සඳහන් කරපු වචනේ ආසබන්තානං පටිජානාති එතකොට කාටද මේ ආසභ කියලා කියන්නේ ආසභ කියලා කියන්නේ සඳහන් කරනවා සියල්ලන්ගෙන් උතුම් තැනට පැමිණියා කියන එකයි සියල්ලන්ගෙන්ම උතුම් තැනට. දැන් නිසබ සියලු ගවයන්ට විතරයි උතුම්. ඒක මිනිසුන්ට උතුම් වුන්නේ නැහැ. මේ ආසභ කියලා කියන්නේ සියලුම දෙනාට. සියලුම දෙනාගේ උතුම් ස්ථානයේ සනිටුහන් කරපු නිසා ආසභ කියන වචනේ පාවිච්චි කරනවා. ආසබන් තානක් පටිජානාති. සියල්ලන්ටම උතුම් ස්ථානයේ පිහිටියා කියන අදහස තමයි එතන තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ වසබ නිසබ වගේ ගවයෝ මේ නිසබ කියලා කියන්නේ අජානීය ගවය. ඒකට අපි අජානීය කියන වචනේ අහලා තියෙනවා මීට කලින්. හැබැයි අපි හුඟක් දෙනා අහලා තිබ්බේ අජානීය අශ්වය ගැන. නමුත් අජානීය වචනේ පාවිච්චි කරුවා මේ ලෝකේ අශ්වයාට විතරක් නෙමෙයි. සේහනාද සූත්‍රයේ සීහ සූත්‍රය අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ සඳහන් කරනවා මේ අජානීය පිරිස කොච්චරද කියලා. ඒ සූත්‍රයේ සඳහන් කරනවා පස් දෙනෙක්. අජානීය අශ්ව, අජානීය වෘෂභ අජානීය හත්ති අජානීය ඇත්තු අජානීය සිංහ අජානීය පුරුෂ පස් දෙනෙක් එතකොට මේ අජානීය වෘෂභය තමයි මේ නිසභ කියන කෙනා අජානීයයි වසබත් ඊටාම නිර්භීතයි අජානීය වෙච්චාම නිසභ ඊටාම නිර්භීතයි කොයිතරම් නිර්භීතද කියලා සඳහන් කරනවා. මේ වසබ නිසබ ආදී ගවයේ ළඟ ගවයේ හරියට මේ මහ පොළවේ පාද දෙක පිහිටවල හිටගත්තාම ඒ සතාට හිතිලා එතනින් අයින් වෙනවා මිසක් වෙන කිසි කෙනෙකුට හු එතනින් අයින් කරන්න බෑ. කිසිම දෙයක් පාවිච්චි කරලා මොනම උපක්‍රමයකින්වත් මොනම බිය ගැන්වීමකින්වත් මොහු මෙතනින් අයින් කරන්න අයින් කරන්න බෑ මොකද බිය ගන්නන්න බෑ. බිය නෑ කියලා සඳහන් කරනවා. මේකට උදාහරණයක් සඳහන් කරනවා යම් පිට්ටනියක වාගේ තැනක හිටියොත් Tamange පාද දෙක ළඟ අකුණක් පිපුරුවොත් අපි නම් බොහොම සතුටුම් දහස් ගාණක් ඈත අකුණක් පුපුරන කොටත් කන් දෙක වහගන්නවා ගෙට දුවනවා. අපි එහෙම බයයි. සඳහන් කරනවා මෙයාගේ පාද දෙක ළඟ අකුණක් පිපුරුවොත් හැරිලවත් බලන්නේ ඇලුවේ ඇහිච්ච ශබ්දය මොකද්ද කියලා. තරම්ම නිර්භීතයි කියලා සඳහන් කරනවා මේ වසබ නිසබ වාගේ ගවයෝ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ ගැන සඳහන් කරනකොට ඊටත් ඊටත් එහා. ඒ නිසා පින්නතුනි මෙතන සඳහන් කරනවා මනාකොට මහ පොළොවේ පිහිටියා කියන අර්ථය මේ නිසබ වසබ කියන ගවය පිළිබඳව එහෙම පිහිටාම ඊටාම නිර්භීතයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් මේක සඳහන් කරනවා පොළොව යට කරගෙන යම් තැනක සිටියානම් ආන්ගේ පොළොවට කියනවා අතපිරිසකින් සමන්විත පොළොවක් කියලා. භාග්‍යතුන් වහන්සේ යම් තැනක පොළොව යට කරලා හිටගත්තා නම් ඒ පොළොවට කියනවා අතපිරිසකගෙන් සැදුම්ලක් පොළොවක් කියලා. එතකොට කවුද මේ අතපිරිස කියලා කියන්නේ? ඒ අතපිරිස තමයි මනුස්ස ලෝකේ හතර පිරිසයි. දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ හතර පිරිසයි. මේ තමයි අට පිරිස. මේ අට පිරිසකින් සැදුම්ලක් පොළොවක් කියලා කියන්නේ මේ අට පිරිස භාග්‍යතුන් වහන්සේ පොළොව බවට පත් කරලා ඒ පොළොව උඩ භාග්‍යතුන් වහන්සේ හිට ගන්නවා කියලා කියන්නේ මේ අට පිරිසම භාග්‍යතුන් වහන්සේට යටත් කියන කාරණාවයි සඳහන් කරන්නේ. එතකොට අට පිරිසම භාග්‍යතුන් වහන්සේට යටත්. එහෙනම් අපි දැනගන්න ඕනේ කොයි කොයි වාගේ අයද මේ භාග්‍යතුන් වහන්සේට යටත් කියලා. මනුස්ස ලෝකයේ ඉන්න පළවෙනි පිරිස ශාස්ත්‍රීය පිරිස. කාටද මේ ශාස්ත්‍රියෝ කියලා කියන්නේ? ශාස්ත්‍රියෝ කියලා කියන්නේ රජවරුන්ට. රජවරු කියලා කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ උපතක් තියෙන. ඊටාම පිරිසිදු උපතක් තියෙන. මහා ධනස්කන්ධයක් තියෙන. උසස් ශිල්ප හදාරලා තියෙන. ඊටාම දක්ෂ මේ සමාජයේ හැම දෙයකින්ම උසස්සේ සම්මත පිරිසක් හැටියට මේ ශාස්ත්‍රීය පිරිස හඳුන්වනවා. ඊටාම ඉහළ බලයක් තියෙන්නේ. Tamanට කරන්න බැරි දෙයක් නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන්. රටක ගත්තහම අද ඉන්නේ පාලකයෝ, නියෝජිතයෝ. අද ඉන්නේ නියෝජිතයෝ. නමුත් ඒ නියෝජිත රටේ අයිතිකාරය නෙමෙයි. නමුත් රජු කියලා කියන්නේ රජු කියලා කියන්නේ රටේ අයිතිකාරයන්ට. එහෙනම් මේ අද ඉන්න කෙනෙකුට කවදාවත් රජ වෙන්න, රජ වෙන්න බෑ, රටේ අයිතිකාරය වෙන්න බෑ. රජුරෝ කියලා කියන්නේ රටේ අයිතිකාරයට. ඒ නිසා රජු මොනවා කළත් රජුට විරුද්ධව වචනයක්වත් කතා කරන්න කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට ඉඩක් නැහැ. තමන්ගේ නිවසේ අධිපතියා තමන් නිසා ඒ නිවසේ තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් වගේ මේ රටේ අධිපතියට ඒ රටේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා මේ ශාස්ත්‍රීය පිරිස හරි සාහසිකයි කියලා. කවුරු හරි කෙනෙක් තමන් ගාවට ආවහම ඒ පුජ්‍යලයාගේ අතපය කපලා යවුවා. ඇයි ඒ කියලා ප්‍රශ්න අහන්න නම් කෙනෙක් ප්‍රශ්න අහන්න නම් කෙනෙක් නැහැ. ඒ වගේ මහා ප්‍රබල පිරිසක් තමයි ශාස්ත්‍රීය පිරිස. ඒ කාරණාව පැහැදිලි කරන තැනදී මෙතන මෙහිම සඳහන් කරන්න පුළුවන් උදාහරණ. කොසල් රජුරු සහ බිම්බිසාර රජුරු මේ දෙන බොහොම සමීප නෑදෑයෝ. ඒ කියන්නේ සුගුරු බුදු කියලා සඳහන් කරන්නේ. ඇයි එහෙම කියන්නේ? කොසල් රජුරුවයි බිම්බිසාර රජුරුවයි දෙන්න මස් විනාලා දෙන්න. කොසල් රජුරුවන්ගේ සහෝදරියක් බිම්බිසාර රජුරුව විවාහ කරගෙන ඉන්නවා. බිම්බිසාර රජුරුවන්ගේ සහෝදරිය කොසල් රජුරුව විවාහ කරගෙන ඉන්නවා. කොසල් රජුරුව සවැත් නුවර කාසි කෝසල කියන මේ ජනපදා වල අධිපතිය හැටියට කටයුතු කරනවා. බිම්බිසාර රජුරුව රජගහනුවර පාලනය කරන මහා ප්‍රතාපවත් දැවැන්ත රජවරු. ඉතින් මේ රජවරු අතර කොසල් රජු ජම්බුද්දීපයේ හිටපු මහා සටන්කාමීන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් හැටියට තමයි සඳහන් කරන්නේ. මුළු ජම්බුද්දීපයේම හිටියේ සටන්කාමීන් තුන්දෙනයි. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කොසල් රජු. මුළු දඹදිවම Tamanට විරුද්ධව සටනට ආවත් ඒත් එක්ක තනියම යුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ජම්බුද්දීපයේ හිටපු මහා සටන්කාමියා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එක දවසක් කොසල් රජු ගියා බිම්බිසාර රජු මුණ ගැහෙන්නේ. බිම්බිසාර රජුගේ මුණ ගැහෙන්න ගිහිල්ලා ටික වෙලාවක් කතා බහ කරමින් හිටියා. මස්සිනානේ. ඉතින් කතා කරතු වෙනකොට කෝකටත් බිම්බිසාර රජු රහුව මොකට ආවද දන්නේ නැහැ. රජෙක් තවත් රාජ්‍යයකට නිකම් වෙනවා, නිකම් වෙනව නෙමෙයි. ඇහුවා මොකක් සඳහා ආවද කියලා. ඒ වෙලාවේ කුසල රජු සඳහන් කරනවා මහරජතුමනි, ඔබේ රාජ්‍යයේ ඉන්නවා මහා සිටුවරු 5 දෙනෙක්. මගේ රාජ්‍යයේ එහෙමයි නැහැ. ඒ කියන්නේ කොසල් රාජ්‍යයේ සිටවරු නැද්ද? ඉන්නවා. 40 කෝටිය 80 කෝටිය වාවිධානයේ තියෙන අය ඉන්නවා කොසල් රාජ්‍යයේ. නමුත් මේ රජගහනුවර ඉන්න සිටවරු කොහොම අයද? ඒගොල්ලන්ට කියන්නේ අමිත භෝගී සිටවරු කියලා. පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට අමිත භෝගී කියලා කියන්නේ. තමන්ගේ තියෙන ධනස්කන්ධය තමන්වත් දන්නේ නැහැ. කොච්චරද කියලා. ධනයේ සීමාවවත් දන්නේ නැහැ තමන්. ඒ තරම්ම ධනස්කන්ධයක් තියෙනවා. අප්‍රමාණ පින් කරපු අය මේ. පස් දෙනෙක් ඉන්නවා රජගහනුවර. ඒ පස් දෙනා තමයි මෙණ්ඩක, ජටිල, ජෝතිය, කාකවාලිය සහ පුන්නක. මේ තමයි මේ මහා අමිත භෝගී සිටුවරු පස් දෙනා. ඉතින් කොසල් රජු කියනවා මගේ රටේ එහෙම සිටුවරු එක්කෙනෙක්වත් නැහැ. මට එක්කෙනෙක් ඕනේ. ඉතින් මේ එක්කෙනෙක් දෙන්න බෑ කොහොමවත්. ඇයි දෙන්න බැරි? මේ එක සිටුවරයෙක් දෙනවා කියලා කියන්නේ මේක සිටුවරයෙක් යටතේ ලක්ෂ ගණන් ගවයෝ ඉන්නවා. සේවකයොත් ඉන්නා ඒ වගේම කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. දාසයොත් විශාල වශයෙන් ඉන්නවා වගේම මේ කර්මාන්ත ශාලාවල සේවකයොත් අති විශාල වශයෙන් ඉන්නවා. මේ සිටුවරුන්ට ප්‍රදේශයක් බාරයි පාලනය කරගෙන යන්න බාරයි මේ එක සිටුවරයෙක් මේ රටින් යනවා කියලා කියන්නේ රටක් විතර ප්‍රමාණයක් පාල් වෙනවා ඉතින් මේ සිටුවරය යනවා නම් මේ ඔක්කොම අරන් යන්න එපේ කර්මාන්ත ශාලා ගවයෝ සේවකයෝ ඉතින් එතකොට මෙහෙන් අරන් යනවා වගේම අහරි ඒ වගේ විශාල ප්‍රදේශයක් මේ වෙනුවෙන් වෙන් කරන්නත් වෙන් කරන්නත් වෙන එක තරම් පහසු වැඩක් නෙමෙයි. දේශා කියනවා දෙන්න බෑ කියලා. ඉතින් දෙන්න බෑ කියවට හරියන්නේ නැහැ. කොසල් රජු කියනවා දුන්න නැත්නම් යන්නෙත් නැහැ කියලා. ඉතින් ඒ නිසා කෙනෙක් නොදී බැරුව යනවා. කෙනෙක් නොදී බැරුව යනවා නමුත් මේ මහසිතුරු නම් හොල්ලන්න බෑ. ඒ නිසා කොසල් රජුරන්ට සඳහන් කරනවා මේ මෙන්ඩක කියන සිටුවරයට ඉන්නවා මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක්. පෞද්ගලිකව මෙන්ඩක සිටුවරයට ඉන්නවා මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක්. කවුද පුණ්‍යවන්තයෝ පස් දෙනා? එක්කෙනෙක් මෙන්ඩක සිටු තමම්මයි. අනිත් එක්කෙනා චන්ද්‍රපදුමා සිටුතුමාගේ ස්වාමිදීනිය. අනිත් එක්කෙනා ධනංජය සිටු. අනිත් එක්කෙනා ධනංජය සිටුවරයාගේ බිරිඳ. අනිත් එක්කෙනා මේ හතර දෙනාගේම 16 පුණ්‍ය. මේ තමයි මහා පුණ්‍යවන්තයෝ පස් දෙනා. මේ මහා පුණ්‍යවන්තයෝ පස් දෙනාගෙන් ධනංජය සිටු දෙන්නම් කියලා කියනවා. ධනංජය සිටුවරයා දෙන්නම්. දෙන්නම් කෙනෙක් දෙන්න දෙන්න බෑ. ඉතින් එතකොට ධනංජය සිටුවරයාත් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ධනංජය සිටුවරයා යටතේ ලක්ෂ ගණන් ඉන්න පිරිස්. කවුද මේ ධනංජය සිටුවරයා කියලා කියන්නේ? විශාකා මහ උපාසිකාවගේ තාත්තා. එතකොට ධනංජය සිටුවරයා මහා පුණ්‍යවන්තයෙක් කියලා හඳුන්වනවා. විශාකා සිටු දේවිය මහා පුණ්‍යවන්තයෙක් ගණයට අයිති වෙන්නේ අයිති වෙන්නේ නැහැ. එතකොට විශාකා සිටු දියණිය පිළිබඳව බොහෝ කරුණු කාරණා දන්න සදහවතුන්. ඉතල බලන්නකො ඒ තරම් පුණ්‍යවන්තිය මහා පුණ්‍යවන්තයෝ ගණයට නොගියා නම් මේ මහා පුණ්‍යවන්තයෝ කොහොම තැනකින් ඉඳද්ද කියලා. ධනංජය සිටුවරයා මහා පුණ්‍යවන්තයන්ගෙන් එක්කෙනෙක්. ඇයි මේ මහා පුණ්‍යවන්තයෝ කියලා කියන්නේ මොකද්ද ධනංජය සිටුතුල තිබිච්ච විශේෂත්වය? සඳහන් කරනවා කහවණු දහසක් හෝ ලක්ෂයක් තමන්ගේ මල්ලකට දාගෙන තමන් යටතේ සේවය කරන සේවකයෝ ලක්ෂ ගානකට පරිබේරනවා. පරිබේරලා පරිබේරලා පරිබේරලා ඇවිල්ලා ඉවර වෙලා තමන්ගේ මල්ල බලාපන් තමන් දාපු කහවණු ලක්ෂේ එහෙමම තියෙනවා. නමුත් ලක්ෂ ගානකට පරිදිනවා. තමන් ගෙදරින් ගත්ත ලක්ෂේ එහෙමමයි. ඒක කවදාවත් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. චන්ද්‍රපදුමා දේවියත් එහෙමයි. යම් මුත්‍යයක බක්තිවනම් මුළු දඹදිවටම බෙදුවත් ඒ මුත්‍යය බක්තිය වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මේ පස් දෙනා සම්බන්ධයෙන් විශේෂ කරුණු පහක් තියෙනවා. මේ මොනව කරලාද? දන් දීලා. දානයක් දීලා ලබාගත් ශක්තිය මේ තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ට මෙහෙම ශක්තිය හම්බුනා නම් දානයක් දීලා ප්‍රාර්ථනා කරලා අපි හිතනවානේ අපි දීලා තියෙන දාන වල හැටියට මතු අනාගතේ අපිට මොනවද නොලැබෙයිද කොහොමද දෙන්න බැරි වෙයිද කියලා. එහෙම හිතන්න ඕනේ නැද්ද? එක දානයක් දීලා මෙහෙමනම් තම තමන් ගැන කල්පනා කරන්නකෝ මගේ ජීවිතේ මං දාන කීයක් දුන්නද කියලා. අපිටත් එහෙම ලැබෙයිද? අපිටත් මහා පුණ්‍යවන්තයෝ වෙන්න පුළුවන් වෙයිද? හැබැයි එහෙම පුළුවන් නම් මේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක් ගැන නෙමෙයි සඳහන් කරන්න වෙන්නේ. ලක්ෂ ගණන් සඳහන් කරන්න වෙනවා. ඒකෝට එහෙම සඳහන් නොකළේ ඇයි? මෙතෙන් තෙන්නේ තරම් ලේසි ලේසි නෑ. දන් දෙන අයගාව තිබිය යුතු දේවල් වෙනම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. විශේෂයෙන් ඉස්සරලාම මොකද්ද තියෙන්න ඕනේ දානි මහත්ඵල කරගන්න නම්? ඉස්සරලාම දන් දෙන දායකයා සිල්වත් වෙන්න ඕනේ. ඉතින් අපි අහලා තියෙනවා දන් දුන්නාම ධර්ම දේශනා වලින් විමානවත්තු පාළිය ගත්තාම ඕන තරම් මේ දන් දීලා දෙව්ලෝ ගියපු හැටි දෙව්ලෝ ගිහිල්ලා අපමණ සම්පත් ලබාගෙන සැප විඳින හැටි මේ දේශනා වලින් ඕන තරම් අපි අහනවා. අපේ ගෙදරට දානමය පින්කමක් ඉවර වෙච්චාම ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව කරනකොටත් මුලින් අගිනුත් මේ කාරණාව පැහැදිලි කරනවා. දිව්‍ය මානසික සැප කියලා. ඉතින් අපි හරි සතුටටපත් වෙනවා. හැබැයි දානයක් දීලා එහෙම සැප සම්පත් ලැබෙනවා කියලා සඳහන් කළාට ඒ යථාවතේ ඒකට හේතු වෙන මූලික කාරණාවක් තියෙනවා. ඒක සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කාරණාව තමයි සිල්. දන් දෙන දායකයා ගාව පිරිසිදු සීලයක් තියෙන්න ඕනේ. මේ සඳහන් කරන්නේ දෙව්ලොව ගිහිල්ලා මෙහෙම සැපවින්ද කියලා. අර විමානවත්තු පාළියේ තියෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩලා දිව්‍ය විමානවල සැරිසරන වෙලාවේ බොහොම ආශ්චර්යමත් දීප්තිමත් දිව්‍ය ලෝකයක් ළඟට ගිහිල්ලා ඒ දිව්‍ය විමානේ ඉන්නේ කවුද කියලා බලහම දිව්‍යාංගනාවක් වෙන මහ තේජවන්තයි හරි ප්‍රතාපවත්. ඉතාම ලස්සනයි. රහතන් වහන්සේට ඇවිල්ලා වැඳලා පස්සේ උන්වහන්සේ අහනවා මේ තරම් විශාල ශ්‍රේෂ්ඨ දිව්‍ය මාලිගාවක ජීවත් වෙන්නේ. මේ තරම් ලස්සන රූපයක් සමග තේජවන්තව උපදින්නේ. මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පින්කමක් කෙරුවද කියලා. දිව්‍යාංගනාව උත්තර දෙන්නේ නමුත් රහතන් වහන්සේ අහනවා කමක් නැහැ උත්තර දෙන්නේ. ඒ කාරණාව අහගෙන මනුස්ස ලෝකෙට ගිහිල්ලා පින්කම කියහම තව බොහෝ දෙනා එහෙම පින් කරලා මේ වගේ සුගති වලට එයි. ඒ කාරණාව පැහැදිලි කරන්න උත්තර දෙන්න. ඉතින් උත්තර නොදී හිටියට සඳහන් කරනවා රහතන් වහන්සේ නමක් තුන් වතාවක් අහනකම් නිශ්ශබ්දව ඉන්න බෑ කියලා. ඒ නිසා උත්තර දෙන්නම වෙනවා. බොහෝම බැගෑපත් විදිහට වගේ උත්තරයක් දෙනවා ස්වාමීනි. මනුස්ස ලෝකේ හිටපු කාලේ මං හරි දුප්පත්. දෙන්න තරම් දෙයක් මට තිබුණේ තිබුණේ නෑ. ස්වාමීනි මම එක දවසක් දානෙට පූජා කිරුවේ කැකිරි ගෙඩියක් කියලා. ආන් මේ කැකිරි ගෙඩිය පූජා කරපු කෙනෙන් තමයි මම මෙහි ආවේ. තවත් දිව්‍යාංගනාවක් සඳහන් කරනවා ස්වාමීනි දෙන්න දෙයක් නැතිම හින්දා මං දානෙට පූජා කිරි තිඹිරි ගෙඩියක් කියලා. මෙහෙන්ද කරපු පින්කම. එතකොට එහෙනම් අපි දුන්න දාන කැකිලි තිඹිරි වගේ දේවල්ද අපි දුන්නේ. එහෙනම් අපි කොහොම සුගතිය යන්න ඕනේද? අපි මතක තියාගත යුතු කාරණාව තමයි අපි ගාව ඇද්ද නැද්ද දන්නේ නමුත් මේ කැකිලි පූජා කරපු අය තිඹිරි පූජා කරපු අය දිවි හිමියෙන් සෙල් රැකගත්ත අය. ඒ සෙල් මත පිහිටලා තමයි මේ දන් දීලා තියෙන්නේ. අනික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙන දෙයින් අත්හරින්න කියලා. එතකොටයි තෘෂ්ණාව යටපත් කරන්න පහසු. මට මෙච්චරක් හම්බුනොත් මෙච්චරක් දෙනවා. එහෙම දන් දෙන්න කියලා දේශනා කරලා නැහැ. මට මෙච්චරයි තියෙන්නේ එයින් මෙච්චරක් දෙනවා. ඒක සමහර අය සමහර ලාගේ සමාජ කියනව ඇහෙනවා. මම දොලතරයක් ගත්තා. මට ඒකේ දිනුම ලැබුණොත් මම ඒකෙන් මෙච්චරක් දානෙට දෙනවා. කෝටි ගාණක් හරි ලක්ෂ ගාණක් හරි ලැබුණොත් එහෙමයි අපි කල්පනා මෙච්චරක් ලැබුණොත් මෙච්චරක් අත්හරිනවා. නමුත් එහෙම දන් දීමක් පිළිබඳව දේශනා කරන්නේ දේශනා කරන්නේ නැහැ දෙන්න පුළුවන්. නෑ මට මෙච්චරයි තියෙන්නේ. මංගාව අද තියෙන්නේ රුපියල් 100යි. මට අද 1000ක් හම්බුනොත් 500ක් අත්හරිනව නෙමෙයි. මේ තියෙන 100න් 50ක් අත්හරින්න පුළුවන් නම් අර්ථ වඩා ශ්‍රේෂ්ඨයි. එතකොට තමයි තෘෂ්ණාව යටපත් වෙන්නේ පහසුකම තියෙන්නේ. ඒ මේ 100 මට දීලම බෑනේ මේක මට ඕනමයි. ඒක නිසා අන්න ඒකෙන් අත්හරින්න පුළුවන් නම් අර්ථ වඩා ශ්‍රේෂ්ඨ අත්හැරීම. එන මේ මෙන්ඩෙක් හිතුත් එහෙමයි. මෙන්නට සිටවර පිළිබඳව කාරණාව බොහොම දිගයි. නමුත් බොහොම කෙටියෙන් සිහිපත් කරන්නේ අතීතේ. රටේ විශාල දුර්භික්ෂයක් ඇති වුණා. මෙන්නට සිටවර මේ දුර්භික්ෂයට මුහුණ දුන්නා. ඒ වුණාට හත් අවුරුද්දක් තරම් වූ දුර්භික්ෂයට සම්පූර්ණ සාර්ථකව මුහුණ දෙන්න බැරුව ගියා. මහ පොළොවේ යටත් මහ පොළොවේ උඩත් පුරවලා තිබිච්ච සියලුම ගබඩාවල දන දාන්න ඉවර වුණා. අන්තිමට දාස් ගණන් Taman ගිහිදු සේවකයෝ මාලිගාවෙන් පිට කළා. ඔයගොල්ලෝ කොයි කොහේ හරි කෑම හොයාගෙන යන්නේ මංගාවට වෙලා ඉඳලා බඩගින්න වෙයිලා මැරෙන්න එපා ගිහින් කොල කාලා හරි ජීවත් වෙන්න. ඒ අතරේ නොගිය එක්කෙනෙක් හිටියා ඒ තමන්ගේ දාසියා විතරයි. ඉතින් සිටුමාටත් බඩගින්න සිටුමාලිගාවත් කන්න දෙයක් නැහැ. එක දවසක් රාජ්‍ය සේවයට ගිහිල්ලා යනකොට දරා ගන්න බැරුව සිටු දේවියට කියනවා දැන් නම් මැරිලා වැටි වාගේ බඩගිනි. කන්න මොකවත්ම නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි හංගවාගත්ත හාල්පටක් තියෙනවා. කොහෙද දෙයියනේ ඔක තියාගෙන හිටියේ? මහ පොළොවේ වලල්ලා තියාගෙන හිටියේ. ස්වාමීනි කැඳවුලන්නේද? කැඳවුනොත් දෙවිලා බොන්න පුළුවන්. මේ හාල්පතින් කැඳවේල් දෙකක් විය හැකියි. හැබැයි ඉතින් බත් කියොත් එක වේලයි. සිටුතුමා කල්පනා කරලා උත්තරයක් දෙනවා. දෙවේලක් කැඳ දීවත් ඉන් එහාට බොන්න දෙයක් නැහැනේ. ඒ හින්දා බත්ම කමු. කොහොමද කැඳ බීවත් බත් කෑවත් මැරෙනවා ඊට එහා දෙයක් නැහැ. බත්ම කමු. මේ හාල්පතින් බත් තීවා. බත් වල පස් දෙනෙකුට බෙදුවා. දැන් ගෙදර පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාටම බෙදලා සිටුතුමාගේ කෑම එක ළඟට දීලා සිටුතුමා ආහාර ගන්න සූදානම් වෙන වෙලාව. දැන් මැරෙයි, දැන් මැරෙයි වගේ බඩ පෙරලි පෙරලි තියෙන බඩගින්නේ. මේ වෙලාවේ තමයි ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙන්නේ. අවදි වුණාම උන්වහන්සේලාට දානි කවුරු හරි ඒ දවසේ දුන්නොත් ජීවත් වෙනවා. එදාට ආහාරයක් නොලැබුණොත් සාමාන්‍ය ස්වභාවයේ පිරිනම් පානවා. එහෙනම් අද කාගෙන් හරි දාන වේලක් ලැබුණොත් තමයි එතනින් එහාට ජීවත් වෙන්න පුළුවන්. අදිෂ්ඨාන කරලා බැලුවා ජම්බුද්දීපේ කොහෙවත් බත්ති දෙනවද කියලා. මේ ගෙදර හැර මුළු දඹදිවම බත්ති දෙන්නේ නැහැ. බාන දුර්භික්ෂය කොහොමද කියලා. මම මේ ගෙදරට වැඩියොත් මේගොල්ලන්ට පෞසිද්ධ වෙයිද පින් සිද්ධ වෙයිද? ඒ බැරි වෙලාවත් බඩගින්න වැඩි වෙලා තවත් කාලකන්ණියෙක් ආවද මගේ කැම ටික ගාවට කියලා හිතුනොත් එහෙම දෙරේට යන තරම් පව් කියලා කිව්වා. එහෙම හිතනවා නම් යන්නේ නැතුව ඉඳයි මේ බලන්නේ. නෑ මං වැඩියොත් තාම ශ්‍රද්ධාවෙන් දන් දෙනවා විතරක් නෙමෙයි මේ ඇටත් අප්‍රමාණ ලාභයක් ලැබෙනවා. සිතතුමා පිඟානට අත තියෙනකොටම පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩිය දොරකඩට අපිට නම් බඩගිනි වෙලා ඉන්න වෙලාවේ බලුපතිය පුෂ්පතිය ඇවිල්ලා දැක්කත් කියන තියනවා රජුරු සිටුතුමා සිටුතුමා කල්පනා කළා සසර මේ වාගේ දුර්භික්ෂයකට මුහුණ දුන්නේ සංසාරේ දන් දීලා නැති හින්දා මේ ආහාර වේල අනුභව කරුවත් හෙට අනිද්දා ඉන් අනිද්දා කන්න නැති හින්දා මම මැරෙනවමයි ඒ නිසා මේකත් මට එපා සසර දන් නොදීපු නිසා විඳින මේ දුකින් සංසාරේ නිවන් දක්නා ජාති දක්වා පීඩාවටපත් නොවෙන්න මෙවන් දුකක මං අද දන් දෙනවා කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පාත්‍රය අරගෙන මාලිගාවට වැඩමවලා ආසන පනවලා වඩා හිඳවලා පාත්‍රය දෝණය කරලා උන්වහන්සේට පිළිගන්වලා තමන්ගේ දානි ටික තමන්ගේ ආහාර පිඟානගෙන හිල්ල පිළිගන්වා ස්වාමීනි භාගයක් පිළිගන්නනකොට උන්වහන්සේ අත වැහුවා ස්වාමීනි හාල් පතක් උයලා ඒක පස් දිනකට බෙදලා හම්බෙච්ච කොටස මේ තියෙන්නේ. අය මේක තවත් දෙකට බෙදන්න දෙයක් මේකේ මේකේ නෑ. මගේ වාග්යතුන් වහන්සේ වෙනුවෙන් මට කිසිම ආමිෂයක් එපා. මට මුකුත් එපා ස්වාමීන් වහන්සේ. මේ දානේ පූජා වේවා. සසර උපදින උපදින භවයක් භවයක් ගානේ නිවන් දක්නා ජාති දක්වා මෙවන් දුර්භික්ෂවලට මුහුණ දෙන්න අවස්ථාව නොලැබේවා. ආහාරයෙන් පීඩිත වෙන සකල සත්ත්ව ආහාරයෙන් පෝෂණය කරමින් නිර්වාණයට යන්න මට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව කරලා දන් දුන්නේ. එතුමා දන් දෙන එක ඇහුණා බිරිඳට බිරිඳ ස්වාමී තනියම පින් කරගන්නවද? එතුමියගේ ආහාර ටිකක් ගෙනාවා. ඒක පුතාට ඇහුණා පුතත් ගෙනාවා. ඒක ලේලිට ඇහුණා ලේලිත් ගෙනාවා. ඒක 16ට ඇහුණා 16ක් ගෙනල්ලා භාග්‍යතුන් වහන්සේට දන් පූජා කළා. උන්වහන්සේ මේ සදහවතුන්ගේ සදහසි තවත් දියුණු කරන්න අදිෂ්ඨාන කළා. මම ගන්ධමාදන පබ්‍රතයට වඩිනවා මේ සියලු දෙනාට පේන්න ඕනේ. ඒ 이르දියක් දක්වලා වැඩියා මේ සියලු දෙනාටම පස් දෙනාටම පේනවා භාග්‍යතුන් වහන්සේ අහසින් වැඩලා ගන්ධමාදන පර්වතයට පාත් වෙනවා. එහි වැඩ ඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේලා 500ක්. තමන්ගේ මාලිගාවේ දොරකද ඉඳලා බලාගෙන ඉන්න මේ පස් දෙනාටම පේනවා බුදුරජාණන් වහන්සේ අපේ දානි ටික 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට බෙදෙනවා. ඒතකොට 500ක් පසේ බුදුරුන්ට දන් දුන්නා හා සමානයි. මේ මහා කුසලයාගේ බලයෙන් එදාම් මාලිගාවේවත් පහළ වෙනවා. ඉතින් එහෙම පින් කරලා මෙහෙම සම්පත් ලබන්නේ දන් දීලා තමයි මේවා ලැබුවේ ඒ තරම් අත්හැරීමක්. හිතන්න එහෙම මොහොතක අත්හැරියද කියලා. එහෙනම් මේ දන් දීලා අත්හරින්න කිව්වේ එහෙමයි. අත්හැරීම. පුළුවන් වෙලාවෙ අත්හරින එක නෙමෙයි වටින්නේ. බැරි වෙලාවෙ අත්හරින එක ඊට වඩා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ආන් එදා ධනංජේ සිටු මේ තමන්ගේ ආහාර ටික පූජා කරලා කරපු ප්‍රාර්ථනාව තමයි මෙන්න මේ විදිහට මසුරන් අරගෙන ලක්ෂ ගානකට පඩි ගෙව්වා මගේ පැසේ ඇති කහවණු ටික අඩු නොවේවා. ආන්ගේ ප්‍රාර්ථනාව තමයි මේ මේ විපාක දීලා තියෙන්නේ. මහා පුණ්‍යවන්තයෝ කියලා සඳහන් කළේ ඒ නිසා. මෙන්ඩක සිටුවරයාගේ ගෙදර පහළ වෙලා ඉන්නවා එළු අට දෙනෙක් විතර. ඒගොල්ලෝ හතරන් එළු පණ තියන අය නෙමෙයි. ස්වභාව ධර්මයා විසින් පහළ කරපු අය. එළුවෙකුගේ කටින් අවශ්‍ය වෙච්චාම මුළු ජම්බු දීපේටම ඇති වෙන්නේ ආහාර පාන ධාන්‍ය බේත් හේත් ඇඳුම් පැළඳුම් මේ අවශ්‍ය සියලුම දේවල් එක්කෙනෙක් වමාරනවා කියලා මුළු දඹදිවටම ඇති වෙන්නේ. ඒ තරම් පුහු මහා පුණ්‍යවන්තයි. ඒකෝට මේ අට දෙනා වමාරන්න ගත්තා. සීමාවක් නැහැ කියලා සඳහන් කළේ ඒකයි. එහෙනම් මේ වගේ මේගොල්ලන්ගේ මහා පින මේ දන් දීලා ලබා ගත්තා. ඒ නිසා බිම්බිසාර රජු සඳහන් කරන කොසල් රජුවන්ට එහෙනම් ධනංජය සිටුව අරන් යන්න කියලා. දැන් හිතාගන්නකො ධනංජය සිටුවරයාගේ බලය මේ සිටුවරුන්ගේ ඒක සඳහන් කරන්නේ මේ කරුණ ටික පැහැදිලි කෙරුවේ. මෙතරම් බලයක් තියෙන මේ සිටුවරයා නම් රජුරෝ යන්න කිව්වොත් යන්න ඕනේ. අය නෑ මහරජා මට යන්න බෑ මේ පිරිස් අරගෙන මෙව ගලවගෙන මට යන්න බෑ කියලා කියන්නේ කියන්නේ බෑ රජු යන්න කිව්වොත් යන්න ඕනේ. ආන් ඒ තරම්ම මේ ශාස්ත්‍රීය පිරිස කියන අය බලවත්. මෙන්ඩක සිටුවරයට යන්න කිව්වොත් මෙන්ඩක සිටුවරය යන්නත් ඕනේ. කාකවාලී සිටුවරයට යන්න කිව්වොත් කාකවාලී සිටුවරය යන්න ඕනේ බෑ කියලා වචනයක් කියන්නේ කියන්න බෑ. කොයි තරම් බලය තිබුණත් රජුට යට එහෙම පිරිසක්. ඉතින් මේ සඳහා කරුණු දක්වන්න උදාහරණ ඕන තරම් උදාහරණ ඕන තරම් ධර්මයේ තුල තියෙනවා මේකට පැහැදිලි කරන්න. කොසල් රජුගේ දනව එක සිටුවරයක හිටියා. ඒ සිටුවරේ ඒක කැම වේලා කැම වේලක් කහවණු ලක්ෂයක් වටිනවා. එක වේලක්. එතකොට දවසකට කැම වේල් තුනට ලක්ෂ 3ක් ඕනේ. එහෙම ආහාර ගත්තා හිටියේ සෝන කියන සිටුවරේ. සංසාරේ කරලා තියෙන පින්වල මහිම තමන්ගේ සේවකයෙකුට දෙපාරක් නම් යමක් අනු යමක් කියන්න ඕනේ නැහැ කරන්න කියලා. පළවෙනි පාර කරලා ටිකක් පරක් වී වගේ නම් වැඩේ සිද්ධ වෙන එක සඳහන් කරනවා මේ තරුණ සිටුවරයා අහනවා කියලා මං කකුල බිම තියන්නද කියලා. මේ සිටුවරයා කකුල බිම තිබ්බොත් මොකද වෙන්නේ සේවකයන්ට? සියලුම සේවකයන් ගොළු කැක්කම හැදෙනවා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාගේ පාදයේ බිම තිබ්බවන්න තරම් කර්මයක් ස්වාමියා කරලා නැහැ කවදාවත් පාද බිම තියන්නෙත් නැහැ. මහ පොළවේ ඇවිදලාම නැහැ. මේ වගේ දුමුතුරුන් මත විතරයි ඇවිදින්නේ. ඒ නිසා සඳහන් කරනවා යටිපතුල් වල ලෝම වැවිලා තියෙන්නේ කියලා. සෝන සිටුවරේ මහ පොළොව පාදලාම නැහැ. අපේ වැවෙන්නේ නැත්තේ කර්කශ පොළොව නිසා. මෙයා ඇවිදින්නේ දුමුතුරුන් මත විතරයි. අපේ බුදුරජාණන් වහන්සේට විරේක බෙහෙතක් දුන්න ජීවක වෛද්‍යතුමා මල් තුනකට ගල්වලා තමයි මේ බෙහෙත දෙන්නේ මල් තුනක දැල්වලා. පළවෙනි මල සිඹහම දහවතාවක් කිරේක වෙනවා ශරීරයේ මහා රෝග ඔක්කොම සුවපත් වෙනවා. දෙවෙනි මල සිඹහම දහවතාවක් කිරේක වෙනවා ශරීරයේ මධ්‍යම රෝග ඔක්කොම සනීප වෙනවා. තුන්වෙනි මල සිඹහම නවවතාවක් කිරේක වෙනවා ශරීරයේ ඉතුරු වෙච්ච පුංචි පුංචි රෝග ඔක්කොම සනීප වෙනවා. ඊට පස්සේ උණු වතුර ටිකක් වළඳාම තවත් එක වතාවක් විරේක වෙනවා මල් තුනෙන් බහම 30 වතාවක් විරේක වෙනවා. ඊයින් පස්සේ ඊටාම සූම ආහාරයක් තමයි අනුභව කරන්න ඕනේ. මේක දන්නව රජ සිටුමැති ඇමතිවරු ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිවුම් සිවුම් ආහාර හදාගෙන ආවා. මොගලන් මහරහතන් වහන්සේ සම බැලුවා, 이르දීම බැලුවා මේ ආහාරවල සිවුම් බව කොහොමද? අද භාග්‍යතුන් වහන්සේට මේ ආහාර ගැලපෙයිද? භාග්‍යතුන් වහන්සේට ගැලපෙන ආහාරයක් නෑ රාජභෝජන උනත් එතනේ. තමන් වහන්සේගේ පාත්‍රය අරන් අහසට පැන නැංගා. එහෙමම ගිහින් වහන්සේ වැඩි සෝන සිටුවරයාගේ මාලිගාවට. සෝන සිටුවරයකින් උන්වහන්සේට දාන ලැබුණා. උන්වහන්සේ ආසින් ආහාරය අරගෙන ඇවිල්ලා අර රජවරුන්ගේ ආහාර මැද්දේ තියලා උන්වහන්සේගේ පාත්‍රය කට ඇරියා. සඳහන් කරන ප්‍රදේශයේ සුවඳ හමන්න පටන් ගත්තා කියලා. සුවඳින් වැහිලා යන ආහාර සුවඳින්. රජවරු කල්පනා කළා රහතන් වහන්සේ දිව්‍ය භෝජනයක් දිව්‍ය ලෝකෙන් අරගෙන ආවා කියලා. අහුව ස්වාමීනි කොයි දිව්‍ය ලෝකෙන්ද? නෑ මහරජා. ඔබේ යටතේ ජීවත් වෙන ඔබේ රාජ්‍යයේ ඉන්න සිටුවරයෙකුගේ ආහාර වේලක් මම මේ ගෙනාවේ. කොසල් රජුගේ පුදුමයටපත් වෙනවා. මගේ යට තියෙන සිටුවරයෙක්ගේ කෑම වේලක් මෙහෙම. රජුරන්ට හිතෙනවා ආහාර වේල මෙහෙමනම් සිටුවරයා කොහොමද කියලා. පණිවිඩයක් කියලා එන්න කියලා. අච්චර තරම් වැජබෙන සිටුවරයා රජු රූපණීඩේ දිහා මෙන්න ඕනේ. එහෙම බෑ කියන්න බෑ. සෝසිතුවරයා ආපහු කොසල් රජුරන්ගෙන් තමයි බුද්ධ කියන වචනේ මේ එන ගමනේ තමයි ඔක දැනගන්නේ. භාග්‍යතුන් වහන්සේ දැකගන්න යනවා. ගිහිල්ලා තමන්ගේ පිරිසට කියනවා මම ආයේ මාලිගාවට එන්නේ නැහැ. වන්නත් කරපත් ඇයි. මම ආයේ මාලිගාවට එන්නේ මොන ධනස්කන්ධයක් දත් ඇදී. පිරිසට යන්න කියලා සිටුවරේ පැවිදිනවා. එහෙම ධනස්කන්ධයක් තිබුණ අයත් රජිත යට. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකයේ හතර පිරිස කියලා සඳහන් කරාම මෙන්න මේ තරම් බලයක් තිබිච්ච ශාස්ත්‍රීය පිරිස පළවෙනි පිරිස. ඒගොල්ලන්ගේ බලයේ සීමාව හොයන්න බෑ. සාජිත එරෙහි වෙන්න කිසි කෙනෙක් නෑ. එහෙනම් මෙන්න මේ ශාස්ත්‍රීය පිරිස බුදුරජාණන් වහන්සේට යට. භාග්‍යතුන් වහන්සේ මේ ඕනෑම ශාස්ත්‍රීයක් මහපොළොව කරලා පාගලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මත හිට ගන්නවා. එහෙනම් ශාස්ත්‍රීය පිරිසේ බලය පැහැදිලි කරන්න මේ කරුණු ටික සඳහන් කළේ ධර්මදේශනාවට තියෙන කාල සීමාව නිමා වෙලා තියෙන නිසා මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව අපි මෙතනින් නිමා කරනවා. ඊළඟ දේශනාවේදී ඊළඟ කරුණු ටික අපි